මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනාම ආදරයෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාශූරි මුදලි නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී නැති වූ කරත්තය සහ ගුණා කෝරාලකේ සුවිශාල බලා භූමිය තුල සංගවා තබාගෙන ඇති බවට සැකසිතූ කීරාල ආරච්චිල ඒකෙන විපරම් කොට සොයා බැලීමට යවූ හීන් බණ්ඩා එනම් තම සේවකයා කෝරාල විසින් අල්ලා සිර කර ගැනීම කීරාල ආරච්චිලට බරපතල ගැටලුවක් විය. කුමන උත්තර වැටියෙදුවත් හීන් බණ්ඩා නිදහස් නොකර සිටි කෝරාල අවසානයේදී ගමේ විහාරස්ථානයේ නායක හිමියන්ගේ වචනයට ගරු කිරීමක් වශයෙන් හීන් බණ්ඩා නිදහස් කර හැරීමට එකඟ විය. මේ අතර වාර්ෂිකව පැවැත්වෙන සෙන්කඩගල එනම් කන්ද උඩරට ඇසල පෙරහැරට සහභාගී වීම සඳහා ආණ්ඩුවේ මහේජන්තු උන්වහන්සේ විසින් මෙවර මුවන්පැලැස්සේ ආරච්චිලට නියෝගයක් පනවා තිබීම ගැන විතරාළු සමග ඇතිවන කතාබහත් රාජකාරි වශයෙන් දිනෙන් දින අතිශය බැරෑරුම් තත්ත්වයක් පැන නගින ආකාරයත් ඒ සමගම තමා හමුවට එන සතුරු කුමන්ත්‍රණ මැඩ ජය ගන්නා ආකාරයත් පැහැදිලි කරන කීරාලා රචනාගේ ආඛ්‍යානය අද මුවන් පැලසින් නිරූපණය කෙරේ. ආ කවුද කවුද බොරය වලව්වේ මිදිරට ඇතුල් වෙන්නේ? ආ! කවුද ඔය? ආයිබෝන්ට හීන් බඳ නැතුව රාලහන්ටත් කරදරේ නේද? ආ! මේ හේරතා. ආ! මේ මේක නෙවෙයි බොල කරදරේ. ගේට්ටුව ඇරලා ගියාම ඕන්න හරක් අයියක් පනිනවා වත්තේ ඇතුළට. ආයි දුවගෙන ඇවිත් උන් එළියට දැම්මාම ඉවරයක් නෑ. ඕන ආයිමත් වෙන හරක් අයියක් ටික වෙලාවකින් වත්තට පැඩලා. <laughs> රාලහාමි කියන කතාව සහ සුද්දෙන්ම ඇත්ත. මාත් මේ දැන් හරක් අයියක් එලවලා ආවේ. කම සෙයියාවක් නෑ අයිබෝන් හරක් එලවලා. කොහොම බැරි වෙලාවත් වෙලාවට එලව ගන්නට බැරි වුණොත් වතු පිටිවල සේරම භෝග જાති ඉවරයි. ආ හිම් බණ්ඩ එනකන් ඉතින් පුළු පුළුවන් උපකාරයක් කරලා දෙන්න වලව පැත්තේ එන්ට තරලහාමි. නෑ නෑ නෑ නෑ. හීන් කොළුවා දෙහෙටම එන්ට පුළුවන්. කරදර වෙන්න කාරි නෑ. මේ කොහොමද උඹ මේ උදැනැක්කේ කඩමණ්ඩිය පැත්තේ යන ගමන්ද මේ එහෙමයි රාලහාමි එහෙනම් මං ගොහින් එන්නද රාලහාමි ආ හොඳයි හොඳයි එහෙනම් ඵලයන් ඵලයන් මණිකේ මණිකේ මේ එනවා මේ එනවා ආ මොකද මේ කෑමුර ගහන්නේ කවුද මේ ගේට්ටුව ළඟ කතා කළ කෙනා මාමේ ඉරමුසු බොන්ට ආ දෙන්නකෝ දෙන්නකෝ මේක මේ හේරතා මණිකේ හේරතා ආ හීම් බණ්ඩ එනකන් වලව්වේ උදව්වට එන්නද කියලා අහනවා ඒක මං එපයි කිව්වා ඕ මේ හේරතා කොහොමද දන්නේ අපි හීම් බණ්ඩිට වෙච්ච හදේ මණිකේ ඔය කෝරාලයා හීම් බණ්ඩේ හිර කරගත්තු කතාව කවුද නොදන්නේ ඒ රටා විතරක් නෙවෙයි ඒක දැන් මේ මුළු මුවන් පැලැස්සම දන්නවා. අනේ ඇත්තමයි මට නම් ලැජ්ජාවේ බෑ. <laughs> මණිකේ ලැජ්ජාවෙන්ට කාරි නෑ. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා දුක සැප මේ අෂ්ටලෝක ධර්ම චක්‍රේ ඔහොම තමයි. <laughs> අපි ඉතින් හිත සංචල් කරගන්න නාකයි මැනිකේ. මේ පන්සලේ නායක හාමුදුරුව මොකද කිව්වේ? ආ ආරංචියේ හැටියට කෝරාලයා පන්සලට ගෙන්නලා අවවාද කරලා හීම් බණ්ඩා නිදහස් කරවලා. ආ පන්සලේ ගාන්ඨාර සද්දය ඇහෙනවා. මොකද දන්නේ නැහැ. ආද මේ මල් පූජාවක්ද මොකක්ද? ඉස්කෝලේ ළමයින්ගේ වැඩක්. මේ මලසුන් අස්පස් කරලා නිවැරදිව මල් පහම් පූජා කරන හැටි. එතකොට මලු පෙත් මං ඇමදලා සුද්ධ පවිත්‍ර කරන හැටි. එතකොට නිවැරදිව වඳින පුදන හැටි. එතකොට නිවැරදිව පාලි ගාථා ගායනා කරන හැටි ගොඩාක් දේවල් ඔය ආගමික චාරිත්‍ර පුරුදු පුහුණුවක් දෙනවා ගමේ ඉස්කෝලේ පොඩි එවුන්ට. පොන්චි එවුන්ට විතරක් නෙමෙයි යන්නේ ඔය පුහුණුව මේ මුවන් පැලැස්ස වැඩිහිටියන්ටත් දෙනවා නම් හොඳයි. ඇයි යන්නේ මලක් පහනක් පූජා කරන්න දන්නේ නෑනේ. පරමල් ගොඩ උඩටම අලුත් මල් පූජා කරනවා. සුවඳ කූරු මෙටි පහන් පූජා කරන්නට වෙන වෙන තැන් තියෙද්දී අර තියෙන තැන්ටම මල සුමුරටම ගිහින් තියලෙනවනේ. මණිකේ මේ අහන්ට මේ අහන්ට නානත්ත කායා නානත්ත සංඥා එක එක මිනිස්සු ලෝකේ ඉන්න එක එක අදහස් තියන අය එක එක විදිහට ක්‍රියා කරනවා මන්නම් කියන්නේ හොඩි එවුන්ටත් වඩා මේ මුවන් පැලැස්සේ වැඩිහිටි ඇත්තන්ට සිරිත් විරිත් හැසිරෙන විදිහ උගන්වන්නට ඕනේ. මණිකේ මණිකේ ආම් බලන්ට අර එන්නේ කවුද කියලා අර හීම් බණ්ඩ කොල්ල නේද ඈ ඈ ඔව් ඔව් හීම් බණ්ඩා මණිකේ ආරච්චිල මහත්තයෝ හප්පා ඇති යන්තම් උඹ නිදහස් වෙලා ආවා හා හා හා ඉස්සෙල්ලාම රාලහාමිට වැඳලා හිටපන්. අනේ මට සමා සමා වෙන්න. ආ හොඳා හොඳා හොඳා බුදු සරණයි බුදු සරණයි දෙවියන්ගෙම පිහිටයි. හා ආ මොකෝ මේ උඹේ අත සීරිලා කෝරාල වලව්වේ හතර වටේටම තාප්පිනේ ඉතින් ඉතින් මේ මොකද කළේ උඹ ඈ ජේට්ටු අයිනේ පුවක් ගහේ බඩ කාලා බඩ කාලා නැග්ගත් ආපේ උඩට අපේ කරත්තේවත් ගුණාවත් ඇතුළෙට බලන්ට ඉතින් ඉතින් කෝරාල මහත්තයා මගේ පැත්තට පිටුපාලා මඩුගේ ළඟ මොකක් හරි කර කර හිටියා ඔන්න. තාප්පේ ඇතුලේ වත්තේ 20කටත් වැඩිය ලොකු හරප්පට්ටියක් නේ. මට අපේ එකා ඉන්නවද කියලා හොයාගන්න නම් බැරි වුණා. ඇල්බීසියා ගහ යට තව කැඩිච්ච කරත්ත දෙකක් තිබුණා. ඒවා ඉතින් අපේ නෙවෙයිනේ. බා උඹ හොඳට විපරම් කොල්ල බැලුවද? පුවක් ගහ අල්ලගෙන තාප්පේ උඩට නැගලා හොඳට බැලුවා. නාටු බල්ලෙක් මගේ පැත්තට හැරිලා බුරන්ට පටන් ගත්තා. එතකොටම කෝරාල මහත්තයා ඇරිලා බැලුවා තාප්පේ උඩ මං ඉන්නවා දැක්කානේ. දැකලා කවුද කවුද බොල කවුද ඔය තාප්පේ උඩ ගිහින් ඉන්නේ කියලා ආන ගමන් වලව්ව ඇතුළට ගිහින් ඇවිත් තුවක්කුවෙන් පටාස් ගාලා වෙදි තිබ්බනේ. මං කලබලේට කකුල පැටලිලා තාප්පෙන් ඇතුළට වැටුණා. බිම වැදිලා අතක් ටිකක් හීරුණා. ඒ හිටිය මුරුගේතු කියන මුරැත්ත මාව බැඳලා තිබ්බනේ. අන්තිමේදී අන්තිමේදී පන්සලේ ලොකු ආමුද්‍රුව මාව නිදාස් කරන්නයි කියලා කිව්වා. ආන්න උඹට වැරදිච්ච තැන. තාප්පේ උඩට නැගලා බැලුවම අපේ දේ හොයාගන්නටත් බැරි නං. හෝරාලයත් පේන්ට මිදුලේ හිටියානම් උඹට තිබුණේ පටස් ගාලා තාප්පෙන් පැනලා එන්නනේ. ඒක උඹේ වෙලාව. මීන් අර මුතු කෙල්ල මෙහි ඇවිත් විලාප ගහන්න ගත්තා. හ්ම්. දැන් උඹ ආවක ගොහින් කියාවරේ. මෑණිකේ මං එන ගමම්ම පණිවුඩේ දීගෙනම තමයි ආවේ. ඒක හොඳයි ඒක හොඳයි. දැන් එහෙනම් උඹ ওই තියෙන දෙයක් කාලා ඕවිත පැත්තෙන්වත් වල් ටිකක් කපලා හරකුන්ට ගෙනත් දාපන්කෝ. ඕවිතෙන් හරි මැද බැද්ද පැත්තෙන් හරි මං දැන් ගෙවුම් වල් ටිකක් කපාගෙන එන්නම්. අර හීන් දෑකැත්ත හොයාගන්නත් ඕනේ. අපේ වෙලාවට රාලහාමි ඉන්නවා. ඒ ඇති ඒ ඇති ඒ ඇති. ආහා මේ ඇත්තෝ මොකද මේ උදහනක්කේ? හ්ම්. හාඳුනේ මේ අපි මාබැද්දේ. අපි මාබැද්දේ මහා මොකලානේ. මහා මොකලානේ. ඔව් ඔව් ඔව් මන් දන්නවා මන් දන්නවා. මේ මොකද්ද එතකොට මගෙන් කෙරෙන්න තියෙන රාජකාරිය? හ්ම්. ඊයේ රාත්‍රියේ මුකලන් යායේ සද්දන්තේකට ගිනි බෙදලානේ හාඳුනේ. යෝ සාක්කි බොලව් මහ බැද්දේ කොයි හරියද ඔක වෙලා තියෙන්නේ ගල් දෙබොක්කාවල් පල්ලං කර වැව්වල් වල් එතකොට හඳු රැලි මූකලාන අහුමුළු මේ හැම <laughs> මේ හැම තැනක්ම අපි පීර පීර බැලුවා එහෙම පීර පීර බැලුවා නම් ඉතින් ගිනි බින්දලා පත බෑ වෙච්ච මේ සද්දන්තියකෝ ඈ කොහේක ආදුනේ මේ අපිටත් තියෙන ප්‍රශ්නේ ඒකම තමයි මේකටමයි ප්‍රශ්නේ හොඳට මතක තියාගනිල්ලා මේක මං ලේසියෙන් අරින්නේ නෑ පුතෝ මහේජාන්ත උන්නාන්සේගේ නීති රීති රෙගුලාසි යටතේ අලියෝ ළඟ තබා ගැනීම හුවමාරු කිරීම ඇද්දල විකිනීම තියා අලි මයිලක්වත් එහා මෙහා කිරීම සම්පූර්ණයෙන්ම තහනම්. අපි කවුරුත් මේකට සම්බන්ධ නෑ. අපි නෑ මේවට. අපි පැමිණිල්ල කරන්ට ආපු අයනේ. අපි පැමිණිල්ල කරන්න. ආ ඒක මිසක් මේ තව මොනවද මේ ගැන කියන්න තියෙන්නේ උඹලට? තව තව තියෙන්නේ. කියපල කියපල. සතියක දෙයක කාලේ පටන් මේ කවුරු හරි දෙතුන් දෙනෙක් මහා මුකලා නෙමේ අපේ ගම ආයේ මහා කැලෑවට රිංගලා ඔව් ඔව් මැදියන් වෙලාවල්ල ඩුම් ඩුම් ගාලා වැඩි තියෙන ඩුම් ඩුම් ගාලා තියෙනවා ඉරිබිදිනවා අපිරිම් පිරන් තට්ටු වෙලා ඉන්නවා හාඳුන්නේ එහෙමයි ඕම් බලාපල්ලා එනං උඹලගේ කාර්ය ඔන්න බලාපල්ලා මෙච්චර දෙයක් වුණාට මේ ආරච්චිලට කිසි කෙනෙක් අද දක්වා පැමිණිල්ලක් කරලා නැහැ. මේ වලව්ව පැත්තේ එකෙක් එකෙක් කොස් පාගලා නැහැ. ඕ ආඳුනේ වතුර විදානෙට කීවා. ඕ කීවා කීවා. එතකොට විදානේ කීවා ඒක මම බලා ගන්නම් කියන්නේ. මම බලා ගන්නම් කියන්නේ. ඊ ඕ සාකි බොලව් ආරච්චිලගේ පැමිණිල්ලක් රාජකාරියක් වතුර විදානෙට ඈ මේ මේ මේ මේ ඇලවේලි සුද්ධ කරන එකාට කියලා හරියනවද ඒවා එහෙමයි එහෙමයි තොපි එහෙ බඩ ගාන්නේ මේ ආරච්චිල වලව්වට එන්න කකුල් කැඩිලාද තොපි නෑ හාමුදුරනේ හැම වෙලාවෙම වතුර විදානේ කතා කළේ යාට වඩා කෙරුමක් නැති විදිහටනේ. එයාට ඕන දෙයක් කරන්න පුළුවන් කියලානේ. පුළුවන් කිව්වා පුළුවන්. අපි මේ කර්මයාට කිව්වේ හාන්දා. ඒකයි කිව්වේ. ඒ හාදා රාජකාරි දන්නේ කොහොමද බලව්? මේ ඊයේ පෙරේදා මිනිහෙක් නේ ඌ. ඈ සේරෝ මමම දැන් පැමිණිල්ල ලියාගත්තනේ අපි කවුරුත් කාරණයක් මතක තියාගන්න ඕනේ තේරුණාද එංගලන්තේ මහ රජුරෝ රටේ බලය අල්ලගත්තට මොකද කලින් හිටපු ඔය පෘතුගීසි ලන්දේසි කාරීන්ගේ කූට කුමන්තරණ ජාවාරම් තවම ඉවර වෙලා නැහැ. ඕ කුරුඳු පුවක් මුතු මැණික් අලියතුන් ඈද්දල ඕවා විකුණන්ට යටි කූට්ටු වැඩ කරන එවුන් මේ ගම්වලත් ඉන්නවා. ඕන් කවුද කියලා හොයලා බලලා මහේජන්ත උන්වහන්සේට රපෝර්තු කරන්න ඕනේ. ඔව්. එහෙම එහෙම හඳුනේ. දැනට මේ පැමිණිල්ල කරන අයගේ නම් ඈ ඔය හතර දිනාගේ නම් ගම් එහෙම කියමුකෝ බලන්න. මම මම අබද්දා. මෙයා ටිකිරා. ටිකිරා අර අර අරයා මන්නයියා. මන්නයියා. අනිත් කෙනා හඳුනේ පිත්තලයා පිත්තලයා පිත්තලයා හරි හරි ගමේ මිනිස්සු ගමේ මිනිස්සු පිත්තලයා කිවට උප්පැන්නේ තියෙන්නේ පිත්තලයා කියලාද නෑ නෑ හඳුනේ උප්පැන්නේ තියෙන්නේ චන්දරයා කියලා චන්දරේ ඒක මිසක්කා හරි ඕ මම නම් හතර ලියා ගත්තා. එහෙමයි. මම මේ ගැන හොයලා බලන්න අනිද්දාට මූකලන් යායට එනවා. අනේ හොඳයි. ආ එතකන් මේ සිද්ධිය මාතලේ තෙල්දෙනිය රංගල මේ කියන ළඟම පොලෝසියකට ගෙහුම් කියන්න ඕනේ. ආ එහෙමද? මට මේ සිද්ධිය මේ අය කීවා වගේම දැන් ඇහුණද? මේ කීවා වගේම ඒ පොලෝසිය වලට කියන්න ඕනේ. ආ මේ දැන් පොලෝසියටත් පැමිණිල්ලක් දාන්න ඕන මේකේ. හොඳයි හොඳයි. දැන් යන්න හොඳයි. දැන් යන්න හොඳයි. යන්න පුළුවන්. ආ හොඳයි හොඳයි. ගියුම් වලලා ගියුම් වලලා ගියුම් වලලා හරි හරි ඵලයල ඵලයල. කවුද ඔය ආව මිනිස්සු? කොහේ කට්ටියක්ද? මේ මුවන් පැලැස්සේ මා බැද්දි මගේ වෙයි කීම එවුන්. මොකද්ද ඔය අව නඩුව? උන්ගේ ගම මාබැද්දේ මහමූ කලන්යාය. තනි කරම කැලෑ ගමක්. මේ මණිකේ ඉතින් කවුදෝ කට්ටියක් රෑ දෙගොඩ හරි ජාමේ කැලියට රිංගලා අලින්ට ගිනි බින්දිනවලු. අනේ ආරච්චි මහත්තයෝ උන් අපට බේගල් ඇද බාලා උන් වෙන වෙන ජාවාරම් කරනවා ඇති. හරි හරි මණිකේ කියන කතාවත් හරි. උන්ගේ කටින්ම ඒක මං අල්ලගත්තා. අර අලුතෙන් ආපු වතුර විධානේ කියලා එකෙක් ඉන්නවනේ. ඌ කෝරාලගේ චග්ගෝලයෙක්. දෙන්න එකතු වෙලා දල ඇත්තු හරි අලි පැටව් හරි කොටු කරන කූට ව්‍යාපාරයක් පටන් ගන්නට හදනවා. ඕ දැන් මේ සෙන්කට ගල පෙරහැරටත් අලි ඇත්තු හොයන කාලේ මහේජන්ත උන්නාන්සේට මේක ආරංචි වුණොත් බොහෝම බරපතල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ආ ඕම් වෙද මාමා එනවා. ආ හැබැයි ආ එන්ට එන්ට වෙද මාමා මං පණිවිඩයකුත් දෙව්වා එන්ට කියලා. මට කිව්වා වෙඩික්කාරයා. මේකනේ. ආ මිනිහත් එනවා කිව්වා දැන්. නිදා පාර සිංකදගල පුරවරයේ පෙරහැරට මේ මුවන් පැලැස්සේ ඇත්තු සහභාගී කරගන්නට මහේජන්ත උන්නාන්සේ අපට දැනුම් දීලා තියෙනවා. ඇත්තම කියනවා නම් මාමා දලදා උන්නාන්සේ පිළිබඳ කරුණු කාරණාවල් ගැන ඉස්සෙල්ලා මං දැනගෙන ඉන්න එපාය. ඒකයි ඒකයි. ඒකනේ. අපි දලදා වහන්සේගේ ඓතිහාසික විස්තරය දැනගෙන ඉන්න ඕනේ නෝ. මොකද මේ මහයිජන්ත උන්වහන්සේ ආ අපෙන් අහන්න පුළුවන් ඒ ගැන. ඔව් ඔව් ඔව් ඒක හරියෝ. අපි බෞද්ධයෝ හැටියට අපි වඳින පුදන දලදා වහන්සේ දඹදිව හිට මේ ලංකාද්වීපයට වැඩම කළ කතාවක්. ඔව් ඔව් ඔව්. එතකොට රටේ රජකම දලදා වහන්සේගේ උරුමය එක්ක ඔව් මේ මේ මේ අනුරාජපුරේ හිටව බොලොන්නාරුව යාපාහුව එතකොට දඹදෙනිය ඔව් මේ විදිහට පිළිවෙලින් කන්ද උඩරට රාජධානියේ ඉඳලා ඔව් ඔව් ඔව් මේ මේ අද වෙන තුරා ආපු හැටි මේ අපි දැනගන්න ඕනේ කොහොමද ආරස උනේ කියන්නේ මේ වෙදමාමා මේ ඉතිහාස කතාව මේ වෙදමාමා කොහොමද දැනගත්තේ ඒක බොහොම හොඳ පුරාස්නයක් මොකද මේ මේ අපේ දලදා වහන්සේ ගැන බොහොම පොත්පත් කියවිලා තියෙනවා ඕ එහෙනම් එහෙනම් මේ මට මතක හැටියට දාසා වංශය දලදා වංශය එතකොට දලදා සිරිත් දලදා පූජාවලිය දලදා වර්ණනාව කියන කවි පොත ඔව් ඒවයින් සමහර තමයි අනේ මන් දා විදමාමාව දන්නවා මිසක් අපි නම් මෙලෝ සංසාරයක් දන්නේ නැහැ. ඉතින් ඔය මේ කවි පොතේ විස්තර මාමට මතක තියෙනවද විදමාමා? ඇයි නැත්තේ ඇයි නැත්තේ? බුද්ධාදිෂ්ඨානයෙන් බුදුන් වහන්සේගේ ශ්‍රී දේහයේ මේ මේ සතර දලදා වහන්සේලා. ඔව්. එතකොට අකු ධාතුන් දෙක. ඔව්. ලලාට ධාතුව. කියන මේ සත් ධාතුන් වහන්සේලා. එහෙමයි. නොවිසිරි, නොකඩි. එසේම මේ මේ චිතකයේ තිබූ ආකාරයක්. ඈ? ඔව්. ඔව්. ඉතිරි ධාතුන් වහන්සේලා මේ මේ මුම්බියලි පමණට විසිරුණු ආකාරයක්. අසිරිමත් වැස්සකින් ගින්න නිවුණට පස්සේ ඔව් රන් දිනක තබාගෙන මංගල හස්ති රාජ්‍ය කුපිට තබලා ඔව් මල්ලව රජදරුවන්ගේ රාජ්‍ය සංසාගාර ශාලාවට වැඩමව එතෙන්දී ද්‍රෝණ කියන බමුණා විහිං රජවරුන්ගේ කැළඹිලි හේරම නතර කරලා ධාතු බෙදා දුන්න ආකාරයත් ඔය කවි පොතේ විස්තර වෙනවා. මේ සාදු අනේ සාදු මේ මාමට කවියක් දෙකක් මතක ඇති නේද? <clears throat> ඇයි නැත්තේ මේ එකපාරම කියන්න අමාරුයි කො බලන්න කරලා කියන්නකෝ බලන්න හරි හරි හරි ඕනේ එහෙනම් මං ටිකක් මං අහගෙන ඉන්න මේ මේ බුදුන් පිරිනිවි යමක සාලා උයන සරසු මංගලම් රජුන් මල්ලව මකුට බන්ධන සෑය ඉදි කළ මංගලම් ඔවුන් පිටකෙට ඇවුලු ගිනි නොම ඇවිල තිබූ කල මංගලම් පෙරුන් මහසුප් කලෝ පැදකුණු හිතකයට වැඳ මංගලම් සංසා ඉබේ චිතකෙට නැගුණු ගිනිදල් මද පවනසේ මංගලම් අබේදව නොවි සිරි සිව්දල දාව සමගින් මංගලම් පබේදව <clears throat> අකුධාතු දෙක හා නලල් ධාතුව මංගලම් සබේ මගුලැතු පිටින් සන්තා ගාර වැඩ මෙව් මංගලම් ආශා බොහොම අපූර්ව කවි නේද මාමා <laughs> ඔය පොත්වල තියෙන කරුණු වලින් පේනවා දඹදිව මිත්‍යා දෘෂ්ටික රජවරුන් ඔව් දලදා වහන්සේට දසවද දීලා තියෙන බව. හැබැයි ඒ හැම වෙලාවෙම මහා ප්‍රාතිහාර්ය දක්වලා දලදා වහන්සේ ඒ හිරිහැර වලින් බේරෙනවා. ඕ ඕ ඕ මෙහෙමයි. ගින්නට දානකොට අහසට වඩිනවා. <laughs> මඩ ගොඩට දානකොට නෙළු මල් පිපෙනවා. <laughs> එතකොට මේ යකඩේ තියලා තලනකොට කියන්නේ මේ කිනිහිරේ උඩ කිනිහිරේ උඩ කියලා තලනකොට බේරිලා අහසට වඩිනවා. <laughs> ඉතින් ඔය දඹදිව මිත්‍යා දෘෂ්ටික රජවරුන්ගේ නොයෙකුත් හිරියර හන්දා. ඔව්. කාලිංග දේශයේ ගුහසිංහ රජතුමාගේ කාලේ ඔව්. මේ මේ මේ හේමමාලා එතකොට දන්ත කුමරු කියන තරුණ රාජකීය යුවළ තමයි ඔය කීර්තිශ්‍රී මේඝවර්ණාභය රජතුමාගේ කාලේ ඒ කියන්නේ අපි ලංකාවේ හරි හරි දලදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ආවේ. කියන්නේ ආරක්ෂාව සඳහා. ඔව්. ඉතින් මේ මමාලා කුමරිය දන්තදාසුන් වහන්සේ තමාගේ මේ කෙස් කලබේ දේශ කලාපේ සංගවාගෙන තමයි ආවා කියලා තියෙන්නේ. හරි හරි හරි හරි. එතකොට දලදා වහන්සේ තැන්පත් කිරීමට හැදූ ගෘහය නැත්තම් ගේ. ඔව්. මේ හඳුන්වලා තියෙන්නේ මේ ධම්මචක්‍ර ගෘහ කියලා. පස්සේ ඔව් ඔව් ඔව් මේ රජමාලිගාවට කිට්ටුව ඉදි කරපු හින්දා ඔව් ධාතා ධාතු ඝර ධාතා ධාතු ඝර කියලා හඳුන්වනවා. මේ දලදා වහන්සේටත් ඉතින් රජතුමාට වගේම පුදුම සැලකිල්ලක් හැම කාලයකම ලැබුණා නෙවෙයි නැතුව නැතුව නැතුව ඒ නිසාම තමයි රජමාලිගාව වගේම දලදා මාලිගාවත් ඊටාම හොඳින් නිම කරලා තියෙන්නේ. ඔව්. මාමා ඔය දැන් දලදා හාමුදුරුවෝ ගැන දීර්ඝ විස්තරයක් කීවනේ මාමා මං ආසයි මේ කන්ද උඩරට රාජධානියට දලදා වහන්සේ වැඩම කරපු ආකාරය දැනගන්න. අනුරාධපුර පොළොන්නරු කාලවල හිට වෙනස්ුණු මේ සිංහල රාජධානි ඔව් අන්තිමටම ගම්පල එතකොට කෝට්ටේ සීතාවක සහ මේ මේ සංකඩගල කියන තැන් වලටත් වෙනස් වුණා. හරි. හරි. හරි. මේ රජමාලිගා ඉදි වුණ ඒ හැම තැනකම නලදා මාලිගාත් ඉදි වුණා. <laughs> රොබර්ට් නොක්ස් කියන මහත්තයා කියන ওই ඉතිහාසයට අනුව ශ්‍රී සෙන්කණ්ඩ සෛලපුරය කියලා හඳුන්වපු සෙන්කඩගල පුරවරේ දලදා වහන්සේගේ පෙරහැර මුලින්ම පටන්ගෙන තියෙන්නේ මේ මේ ඒ කාලේ රජ කරපු කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා. ආ හරි හරි. එතකොට මුලින්ම තිබුණු දේවාල පෙරහැරට මේ විදිහට දලදා හාමුදුරුවෝ මුල් කර ගැනීම නිසා ඔව් දලදා පෙරහැර ඇති වුණා. හරිනේ හා එතකොට ඔය පෘතුගීසි ලන්දේසි අතුරු ආක්‍රමණවලදී දලදා හාමුදුරුව ආරසා කරගන්න මේ රත්නපුර පැත්තේ මේ මෙදෙල්ගමුව විහාරස්ථානයේ හංගලා තිබ්බයි කියලා කතාවකුත් කියවෙනවා. මාමා ඕම් විදිසද්දයක් ඇහෙනවා නේද? ඈ මාමා මටත් ඇහුවා මට විදිසද්දේ. මුවන් පැලැස්ස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට ලියන්නේ කලාශූරී මුදලි නායක සෝමරත්නයන් සමග ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී අද මුවන් පැලස්ස නාට්‍යයට එක් වූ රංගනයෙන් විජේරත්න වරකාගොඩ උලපනේ ගුණසේකර රෝහණ සිරිවර්ධන සෝමසිරි චන්ද්‍රසේන මයික් ප්‍රනාන්දු හිරුනි රත්නායක සමග කමල් ගමගේ නාද ශික්ෂණය සඳරුවන් ලියනගේ සමග ජයන්ත චන්ද්‍රලාල්. කතනය විජයසිරි බෝපගේ. මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්. Thank you.